සෝවාන් ඵලයට හෝ කෙනෙක්පත් වුණාම ඒක අඳුරගන්න කොහොමද බොහොම වැදගත් ප්‍රශ්නයක් මාර්ගඵලයක තමන් ඉන්නවද නැද්ද කියලා තමන් දන්නේ නැහැ දැන් මේක ලොකු ප්‍රශ්නයක් සතර පාය මේ වෙනකොට මිදිලාද තව මිදෙන්න තියෙනවද ඒක හරියට දැනගන්නේ කොහොමද අපට ආඥාවකින් ගන්න මීටරයක් නැහැ ඇයි මේක මනින්න ක්‍රමයක් නෑ මේක මනින්න ක්‍රමයේ තියෙන බුදුහාමුදුරුවෝ ළඟ ආර්ය මාර්ගයේ යන සියලුම දෙනා මේ කියන මිනුම් දණ්ඩ දන්නවා. ඒ මිනුම් දණ්ඩ තියෙන්නේ තවත් කෙනෙක් ළඟ නෙමෙයි. Taman තුලමයි. මම සෝතාපන්නයි කියලා තවත් කෙනෙකුට කියන්න බෑ. ඒක කියනවා නම් එයා ගොඩාක් දිනු වෙච්ච පරිචිතයේ තියෙන තවත් කෙනෙකුගේ මාර්ගඵල දකින්න තරම් එයාගේ පාරමී පිළිලා තියෙන්න ඕනේ. හැබැයි සරල ක්‍රමයක් තමයි තම තමන්ගේ පරිදි තම තමන්ට තේරෙනවා. දැන් Taman දකිනවා මේ ලෝකේ හැමදේම ශුන්‍යයි. හැමදේම අනිත්‍යයි. හැමදේම බොරුයි කියලා. හැබැයි සමාන කාන්තාවක් දකිනකොට ලෝකෙම අමතක වෙනවා. දැන් අපි විශ්වාස කරන මෙයා ලස්සනයි. අපරාධ ඉක්මන් වෙලා මොනවා කරන්නද කියන්නේ. දැන් ජීවිතේ යන්න එපා ඕක හිතා දා ගන්නවා. දිට්ඨිය සැරෙන් සැරෙන් නැවතිලා යනවා. ඒ කියන්නේ තාම සම්මා දිට්ඨිය දැනුමක් තියෙනවා මිසක් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂමයි කියලා කියන්නේ එයාගේ සතර ඉරියව්ව පුරාවටම ඒක තියෙනවා. නිින්දේ හොඳටම නිින්ද කියලා. හොඳටම නිින්ද. ඊනියක් පේනවා. දිව්‍යාමනාව ඇවිල්ලා කියනවා. ඇයි පාසක මාත්‍යා දැන් පොළවේ යන ඉඳලා දැන් වැළුවනේ දැන් දිව්‍ය ලෝක ඇවිල්ලා විමානයක ඉඳලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේ ප්‍රාත කලාපේ පුරාවටම දැන් සම්මා ප්‍රඥාසලානේ නින්නේ කියනවා පිසුද මෙච්චර මාංශලා මේක වඩලා ඒ අනුකින් අරියම වල එතන යනද මේක වල ඉතුරු ටික වඩන්න එපා එතන කියලා විමාන වලින් ඒක කරන්න ඕනේ නැහැ නිකන් පින්දා ටිකක් කරුවා නැති මෙච්චර මාංශලා මේක වැඩි විමාන කරන්න නෙමෙයි පින්නේවා මණිකුටි කඩන්න ඕනේ. ඩග්ගල හැරෙනවා. එයාට කල්පනා පුදුම වැඩේ. නිින්දෙන්වත් මට වැරදෙන්නේ නැහැ. ඊමේ කවා ඊම ඊමේ මම සම්මා විමුක්තර දෙනවානේ. රැවටෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය Taman තුල තියෙනවා නම් දකින්න හැම දෙයකම මේ සම්මාවයට දැනෙනවා. දැන් ඉස්සර Taman හැමදේම දකින්නකොට ලස්සනයි වටිනවා කියලා දකින්නවා. දැන් හැමදේම වටින්නේ නැහැ කියලා දකින්නවා. අපේ මුළුස්සවත් වටින්නේ නැහැ. පාවිච්චි කරගෙන ඉන්න ෆෝල්ඩ් එක කවුරුත් කෙනෙක් ඇවිල්ලා කියන අනේ ලස්සනයි එයාට දෙනවා. එයාම ඇයි නෑ මට ලස්සන පේන්න ඔයාට පේනවා ඔයාටම සුදුසු කෙනා මේ ටැබ් එක තියාගන්න. ඔයාට මේක සුදුසුයි. මට මේක වටිනවා කියලා දැනෙන්නේ මේක නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ දැනෙන්නේ. මේක තුළ යම්කිසි වටිනාකමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ දෙකම ඔයාට හිතෙනවා. ලස්සනක් හිතෙනවා වටිනාකමක් තියෙනවා. ඔයා තමයි මේක සුදුසා. එයාට බාර දෙනවා. එදා තමන්ගේ භාර්යාව දිහා දැක්කාම මේ රවණවා. ඒතරම් රවණු සතිගනම් මේක නිතරම ඇවිලෙනවා. එයා ඉන්නවා ඔයා ඉන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි සම්මා වෙන්න කෙනා බලනවා අනේ ඉනාවෙච්ච කෙනා කතා කෙරුවා නම් කතා කරපු කට්ටිය මේගොල්ලෝ හිතවත් වුණා නම් අනේ මේගොල්ලෝ ප්‍රේම කරනවා නම් අනේ මේ මිනිස්යාට මේ භාර්යාව ගියායි බාර දීලා මානදම් පුරාණ මොනතරම් කොටක් කය දෙනවද දෙවියන් තමයි ඇවිල්ලා ඉන්නේ බලන්න දැන් ඉතන විදියට දැන් අර විදියට ඉන්නේ නැහැ ඒ සම්මාව එයාට මේ ලෝකේ හැම දෙයකින්ම එයාට දැනෙනවා. එදා සමහර විට එයාගේ ජීවිතය කැළඹිච්ච අවස්ථා, බලන්නට අවස්ථා, පටිගෙන්නට අවස්ථා හැම එකක්ම දැන් එයාට කුළුම් ගොඩක් වගේ සෑහෙන වෙලා. ඒ කියන්නේ සාක්ෂිය වෙන කෙනෙක් නෙමෙයි සාතිකයේ දෙන්නේ. සාතිකයේ තමන්තරම තියෙනවා. තමන්ට තේරෙනවා නස් දාසක් මණ්ඩල සෝතාපන්න ක්‍රමය. එහෙනම් දාසක් ක්‍රමයක් තියෙනවා මේ සෝතාපන්න බව වෙන්න. එහෙනම් මේ ආර්ය ක්‍රමයේ මේ දහසක් ක්‍රමයකින් කුමන ක්‍රමයකට අපිපත් වුණා? හැබැයි අපි දන්නේ නැහැ මොන ක්‍රමයකටපත් වුණාද කියලා. හැබැයි හැම දෙය තුළින් මේ ක්‍රමේ පේනවා නම්, ඇහෙනවා නම්. දැන් බලන්න පාසක මන්ට දැක්කා මගේම අනිත්‍යය, මගේම බොරුවක් කියලා. දැන් හැයෙනවා, දැන් පේන්නේ හැයෙනවා. ඇහෙනකොට පාසක මන්ට ආගෙන hina වෙනවා. හාමුදුරුවෝ අන්න උපාසක මහත්තයා මොකද සමච්චල් කරන්නේ? ඒ ධර්මයේ නිදක් නෑ හාමුදුරනේ. උන්වහන්සේට තේරෙන ටික කියන්නේ පාස්ඥාන නෑ උන්වහන්සේට ඉච්චරයි තේරෙන්නේ. තේරෙන ටික කියනවා. හැබැයි මීට වඩා තේරෙන කෙනෙක් ඇවිල්ලා මීට වඩා විස්තර කරගත්ත. මේක බොරු වෙනවනේ. මේ ලෝකේ හැමදාම හැම එකක්ම මොහොතේ මොහොතේ බොරු. මේක දැනුණා. දැනෙච්ච වෙලේ ඉන්නාගේ ධර්මයේ ඉනාවුනේ. උන්වහන්සේට ඉච්චරයි තේරෙන්නේ. තේරෙන්නේ උන්වහන්සේ ලස්සන දේශනා කරනවා. මගේ සිත සාදු කියනවා. සාදු කියනකොට මේකත් මට වැඩෙනවා. බලන්න. අර දකින්න එතකොට තිබිච්ච අර බොරුව ඇහෙනකොටත් දැනෙනවා. කෑම කනකොට පොලොස් කියලා හරි රසයි. රසය යනකොටම එයාට එනාවක් එනවා. බලන්න මේ නාම රූප පොලොස් කියන නමින් ඇවිල්ලා වරවටන පස්තර ස්වභාවයක් නේද? එකම පස විවිධ නාම රූප වල විවිධ රස වලින් ඇවිල්ලා මාව රවට්ට මම රැවටෙන්නේ නැහැ. මට දැනෙනවා මේ පස්තර දෙව්මානේ. අර කනකොටත් ඒක දැනෙනවා. ළමයි ඇවිල්ලා ඉල්ලනවා මුණුපුරාලා ඉල්ලනවා එන්නේ හැම මොහොතෙම හිතෙනවා මොනවා කරන්නද සංසාරේ හැම තැනම හැම දෙමව්පියම දරුවෝ කියලා ඉපදිලා ඉපදිලා මෙතනත් ඇවිල්ලා ඉපදුනා මේ බෝධිසත්වයා තාම පිරිනිවන් පෑවේ කිසිම අම්මා තාත්තගෙනේ මේ බෝධිසත්වයා පිරිනිවන් පාන්න උදව් කළේ නැහැ උපාධිය ඇදලා රස්සාවක් දීලා දයාවතත් එක කහාට බඳලා භවයට යවුවා පංචකාම පිනෙව්වා හැබැයි කිසිම කෙනෙක් උදව් කරන හැබැයි පුතේ එල්ලිලා උරතල් වෙන්න හොඳට සෙල්ලම් කරන නැගේ පැනපැන හැබැයි මේ භවයේ පිරිනිවන් පාන්න මේ අම්මා තාත්තා උදව් කරනවා දෙන්නේ නැහැ. අර කට්ටියගේ බේරුණා සසරට ගියා. මේ අම්මා තාත්තා ඒකාන්ත වශයෙන්ම රාත් කරනවාමයි. එල්ලෙන්න පුතේ ඔයාලා හොඳ වැඩේ කරන්න. අර එල්ලෙනකොට සෙනෙහසෙන් මත් වෙන්නේ ඒක තුළින් අර අනිත්‍යතාවය දකිනවා. මේ දරුවා අපිට විතර නෙමෙයි හැමෝටම අයිති වෙච්ච කෙනෙක්. මේක తాවකාලික බැඳීමක්. මේක දකිනවා. දැන් ආයතන ආයතනින්ම සතර ඉරියව්වෙම දැනගන්න. දැන් මෙයාට සාතිකයක් නෙමෙයි මේක. මේ නාම රූපමයි සාතිකයේ දෙන්නේ. එයා තමයි ඒ සාතිකය ඇවිදින සාතිකය. වෙනකොට කෙනෙකුට ඒක කියන්න බෑ වෙන කෙනෙකුට ඒක දන්නේ නෑ. එයාට පේන්නේ මොනවද කියලා. එයා දැනෙන්නේ කියනවද, ඉගෙනගෙන කියනවද, ගොඩාක් බණ නිසා එයාට තිබෙන අවබෝධය කියනද නෑ. ඒක එයාමයි දන්නේ. මේක දැනුමද අවබෝධයද ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් වේද? ප්‍රත්‍යක්ෂ වෙච්ච එකක් නම් අසීරුණක් අර අර ධර්මයේ තියෙනවා යාළුවෝ. සතර ඉරියව්වෙත් තියෙනවා. සංවේදී අවස්ථාව බව ඒක තියෙනවා. ළම වැඩෙනවා. හැමෝම කලබල වෙනවා. දැන් කලබල වෙන්න එපා වැටිලා ඉවරනේ. ආයෙ රටට කියාවක් නැහැ. බිමට වැටුනාම ආයෙ රටට වඩක් නැහැනේ. ඔච්චරයි. ඒක නිකන් රටෙන්නේ නැහැ. කලබල වෙන්න එපා. මිනිස්සු කල්පනා කරන මේ තාත්තට ගම් මේ ඉත ගලක් වාගේ ගසක් වාගේ. පුතේ වැටිච්ච ප්‍රශ්නයක් නෑ ඕන තරම් වැටෙමින් තියෙනවා ඕන තරම් වේත් තියෙනවා හැබැයි වැටෙන්න හේතුව මොකද වතුර තියෙන බව දන්නට නිරූපේක වතුර තියෙනවා නම් පුතේ පරිස්සමින් යන්න ඒක අදා ගන්න ආයෙත් හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ බලන්න යකින් සම්මාව පුතා වඩාවන කෑගාර කලබලට සමහර දරුවෝ වැටෙනාම අම්මා තාත්තා සීන නැති වෙලා වැටෙනවා බලනකොට පුතා වැටිලා පොඩි පාරයි තාත්තා ගම්මල නැවුම් දාන්න තුවාල උඩුවක් ඇරිලා ඇයි අර සංවේදී බව ඒකෙ මොප්පු වෙනවා එයා සම්මාදිටියෙන් නැති බව. සෝතාපන්න වෙච්ච කෙනාගේ සාතිකය එයා තුළ පවතින සෝතාපන්න ඥානය. සකෘදාගාමී වෙච්ච කෙනාගේ සාතිකය එයා තුළ පවතින සකෘදාගාමී ඥානය. අනාගාමී වෙච්ච කෙනාගේ සාතිකය එයා තුළ පවතින අනාගාමී ඥානය. ප්‍රාප්තච්ච කෙනාගේ සාතිකය සතර ඉරියව්වෙන් කිසිම කෙලෙසයක් ඇදෙන්නේ නැහැ. කවුරු මොනවද කිව්වත් එයා ඇවිල්ලා බලන පිටිපස්සට මේ කියන්නේ කියලා. කවුරුහරි පින්වත් ස්වාමීන් වහන්සේගේ බණ ආවා. හැඟ ඉරිවැටලා ගියා. පිටිපස්ස ඇවිල්ලා බලනවා මේ පිටිපස්ස කෙනෙක් ඉන්නවා කියලා. එයාට සැකයි ඒ ස්වාමීන් වහන්සේ මහොන්නද කියලා. ඇයි? එයා ඒ කවුරුහරි අයිතිය ගන්න පුද්ගලයෙක් නැති නිසා. ඒ නිසා හදනවා ඒ කාත්වාසේ මම පිළිගන්නවා පානවා කියලා. ඒ ගෞරවයට මත් වෙනවා නම් ඒ ප්‍රශංසාවට කැමති වෙනවා නම් මිනිස්සු දෙන දෙයකට වටිනාකම දැනෙනවා නම් ඒ පිළිකර ස්පර්ශ කරනවා මේක උකර 5000යි මේක 3000යි මේක නම් 7500කට වටිනාකම් දකිනවා නම් එයා තාම රාත් වෙලා නැහැ. එයාට තව හදන්න තියෙනවා. තමන්ගේ ඇතුළේ මෙයාට ශුන්‍යභාවය පේනවා. කිසිම සිතුවිල්ල කෙලෙසක් හැදෙන්නේ නැහැ. ඊන පේන්නේ නැහැ. ඒකම පේනවා. ඒක තුල කිසිම හරයක් නැති එකක් වෙන්නේ. එහෙනම් සිතුවිල්ලකින්වත් කෙලෙසෙන්නේ නැහැ කියන එක තමයි ස්ථිර වශයෙන්ම දැනෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ අවබෝධය තමයි එයාගේ සාපිතිය. එයා රාත් වෙලා ඉන්නේ කියන්නේ. මාර්ගඵල අතරට මීටර හතරක් දුන්නා. නැති අයට මීටරේ දෙන්න. නැනලා බලා ගන්න. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? අගේතමයි. ඒක විද්‍යාවක වාස්තුමත්ය. චේතනා විකවේ කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. හැබැයි මොනවාම චේතනාවක කර්මයක් ඇතිවෙනවා කියන එක සාපිකයි. හැබැයි දැන් මොනවාරි හේතුවක් නිසා අපේ රාගෝධිය එහෙම නැත්නම් පච්චේක බුද්ධ බුදු තීරණය වෙන්න එපායි. ඒ තුන්සේක සකසෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා වාස්තුමත්ය. දැන් ගෙදර මෑණියෝ ගිහිල්ලා එළවලු ටික තුනක්, ආහාර ටික, පොල් ටික තුන පාට ටික ගෙනාලා කියලා බඩ ටික තියෙනවා දැන් කෑම හැදෙනවා, කෑම හැදෙනවා කියලා බලාගෙන ඉන්නවා. දොලා වෙනවා, එක වෙනවා. එළවලු ඒවා ටික තියෙනවා. තමමනා තියෙනවා. කෑම හැදෙන්නේ නැහැ. ඉරුව කෑම හම්බ වෙනවා. එහෙනම් මේ සංසාරේ යනකොට කිසිම දෙයක් නොකරන නැවතුනොත් ඒ කියන ආත්මෝධියට හම් වෙනවා. දැන් අපි බලන එක නවත්තනවා, කෙලෙස් හැදෙනවා ඒක නවත්තනවා, ඇයෙනකොට ඒක නවත්තනවා නෑ. එහෙනම් පංචකාමයන් පිනවන එක අපි නවත්තන්නේ නැත්නම් අර කර්මානුරූපී කාලය සීමාවක් තිබුණාට ඒ සීමාවට ඒක ලැබෙන්නේ නැහැ. මේ කර්ම හදලා අර තණ්හකර කර යනවා. එහෙනම් අපි මේ සංසාරේ නැවතුනොත් එදා ඒ ආත්මෝධිය අපට හම් වෙනවා. අපි මේක ආයතන වලින් නවත්තන්නේ හැබැයි හැමෝටම තීරණය වෙලා තියෙනවා. ඒ අයගේ පාරමිතාව කරන මෙයා පසේ බුදු කෙනෙක්, මෙයා සම්බුද්ධ කෙනෙක්, මෙයා රාහත් කෙනෙක්. හැබැයි ඒකට පාරමිතා පුරන්න ඕනේ. ඒ ඒ බෝධි වල පාරමිතා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා නේද? මෙච්චර කාලයක් කරන මේ මේකට මේ. ඇයි මේ දේශනා කරලා තියෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම පුරන්න ඕනේ. හැබැයි කිසිම දෙයක් කරන්නට ආයතන හයම වැඩ නැවතුව පිටුර කෙරුවොත් එතනම පිළිතුමක් පානවා. ඇයි ආයතන අය නැවතුනොත් එයා නැවතිම සසරේ එතන යන්න බෑ. අපි නවත්තන්නේ නැති නිසා අර කියන දසපාරමිතා අටපාරමිතා කියලා මොනවද එකක් පුරලා වඩලා එතනින් ඊතර වෙන ක්‍රමයක් හදන්න ඕනේ. එහෙම නැතුව යන්න ක්‍රමයක් නැහැ. ඒනකොට කෙලස් වෙනවා නම් අනිවාර්යෙන් අපේ පාරමිතා කාලය වැඩි වෙනවා. ඇයෙනකොට කෙලස් හැදෙනවා නම් ජීවත් වෙනකොට කෙලස් වෙන සිටිවිල තාම ලෝභ දේශ මොහ පවතිනවා නම් ඒ කියන්නේ අර කියන රාගෝදී අපිට තව මාස 3යි තියෙන්නේ. මේ කෙලස් හදන නිසා තුන් මාසයයි දවස් දෙකයි තුන් මාසයයි දවස් 10යි මාස සපයින ඒක දිගයි මේ කෙලෙස් හදාගන්න සසර දික් වෙනවා සසර දික් වෙන එක නැවතුනොත් ඒ ඒ අයගේ පාරමිතා ඒ ඒ කාලෙදි සම්පූර්ණ වෙනවා හැබැයි ඕනවට වඩා මේක ඉක්මන් කරලා බැලියොත් සමහර විට ලබන අවුරුද්ද ලැබෙන්න තියෙන ඵලෙ දැන් ලැබෙන්න බුදුහාමුදුරු දේශනා කළා. මේක කුරුදු පුහුණු කෙරුවොත් මේ කියන ආර්ය මාර්ගය වැළුවොත් ඒ වඩන ප්‍රතිශතයට අනුව අර ඉක්මම් වෙනවා. ඒ වගේම තම කෙලෙස් වැළුවොත් අතහැර වෙනවා. දැන් කෙලෙස් වඩනකොට ඈත් වෙනවා නම් නිකලෙස් වැළුවොත් ළඟ වෙන්න පාර ඒක අනිත් අපි තීරණය කරන්න ඕනේ ආයතන අය ආර්ය මාර්ගය වලලා අර කියන තාකට එකද ඈතට යනකොට ළඟට ගන්නවද ඒක උදේ කිනාපාන විදියට ඒක උදේ රාත් වෙන විදියට දැන් මේක හාලා අවසකින් වලලා ප්‍රෑමෙන් කලින් මේක සෝවාන් සකෘදාගාමී එහෙම නැත්නම් නැවත නැවත පංචකාම කිනවලට ඈත් කර ගන්නවද ඒක තම තමන්ගේ අයිතිය යටතේ තියෙන එක තමන් තීරණය කරන්න ඕනේ ආර්ය වැඩුවොත් નિયમિત කාලයකට ලැබෙනවා එහෙම නැත්නම් ඒක කලින් ලැබෙනවා අනාර්ය වැඩුවොත් નિયમિત කාලය ලැබෙන්නේ නැහැ තවත් ඈතට ගිහිල්ලා ලැබෙන්නේ නැහැ ඇයි මේක නවත්තන්න අනාර්ය ප්‍රමෝදයේ වෙන මොනවද ප්‍රශ්න දෙකක් ඔව් හැම දේ තුළින්ම සෑයීමටපත් වෙනවා කියලා කියන්නේ දැන් සෑයීමටපත් වීම තුළින් උපාසක මාත්‍ය දැන් අපි කියමුකෝ දැන් අද පොඩි සම්බෝලයෙන් බතුන් හම්බ වුණා. අනේ මේක තමයි මට ලැබෙන්න තිබුණේ. කොහොමක් ලැබෙන්න තිබුණාද? ඒක ලැබිලා තියෙනවා. කොහොමක් ලැබිලා තියෙනවද? ඒක තමයි ලැබෙන්න තිබුණේ. දැන් කර්ම කැඩෙනවද? කුසල් වැඩෙන්නේ නැහැ අකුසල් වැඩෙන්නේ. ඒකට ඒක දෙන්න බෑනේ. ඒකාන්ත සිතිවිමා පාන්තම් දෙන්න එපා. හැබැයි අපි වයිනා මිනිස්සු පොඩි සම්වලට කිරියොත් අකරන්න එපා. මේක දැන් ඉරවිලි කොහොමද ගන්නෙ? තරහ. දැන් දේශයක් ඇදුවා. දැන් සසරක් ඇදෙනවා. ඒක මේ සම්පූර්ණපෝත සුබරෝච කියලා කියන එකෙන් 500ක් රාත් වුණා නම් උපාසක මාත්‍ර රාත් වෙන්න බැරි කමක් නැහැ. සෑයීමට පත්වීම තුළින් අපි නිර්මාණය කරන කර්මය නවත්තන්නේ. කර්මය නවත්තන්නේ. එහෙනම් මේ සෑයීමටපත් වීම තුළින් අපිට ලැබිච්ච කුසලය අපි අනුමත කරනවා. අපිට ලැබිච්ච අකුසලය අනුමත කරනවා. අනුමත කළාම නැවත ඒකේ ඵලයක් හෝ ඒක නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අනුමත නොකරුවොත් අනිවාර්යෙන් හේතුවක් ඇදෙනවා. නැවත ජාති ජරා භව වලට යනවා. ඇයි තව මොනවද ප්‍රශ්න මෙතන තියෙන්නේ? සෝතාපන්න වෙන්න. ඒක මොකද ප්‍රශ්නයක්? උපාසක මාත්‍ය ප්‍රඥාවන්තය හැබැයි ප්‍රශ්නේ මොකදයි? ඒ කාලේ ඉතිය බුද්ධ කාලේ මේ පොතලේ කියලා මානාකාමී සෝතාපන්න මොකෝද පුදුජනයි. හැබැයි 84 දාම කටපාඩම්. උන්වහන්සේගේ දැනුමින් දේශනා කළ 30000 ප්‍රාර්ථනාවලු. සෙල්ලම් කතාව 30000 ප්‍රාර්ථනා කියලා පොතේ තියෙනවා. එතකොට සෝවාන් සකෘදාගාමී අනාගාමී මාර්ග උපකාරී උත්තරේ එතනම තියෙනවා. ධර්මය කවුරු කිව්වත් මොන පුදුජන මට්ටමේ කිව්වත් අසන්න හරියට ඒක ආර්ය විදිහට අසනවා නම් එයාගේ පාරමිතාවෙන් ඒක එයා ශ්‍රවණය කරනවා නම් එයා නිවෙන ක්‍රමයට ඒක ගන්නවා නම් ඒ කාන්ත වශයෙන් එයා බලත් වෙනවා කියන කෙනාට මාර්ගඵලය අවශ්‍ය නැහැ ගන්න කෙනාගේ අවබෝධයයි එතන වැදගත් දැන් ගොඩාක් වෙලා තියෙන දේශකයන් වහන්සේගේ හද බලනවා උන්වහන්සේ ධාතරූප රකින්නේ නැහැ විකාරදම උන්වහන්සේ මොන විදිහට ආසාව කන්දකුණත් අපට ප්‍රශ්නයක් නැහැ. තියෙන ධර්මය හරිනම් අපි ඒක සම්මානෙන් ගත්තාම අපි ලාභ වෙනවා. දේශකයන් වහන්සේ පුදුජනයි ආම කට්ටිය අනාගාමී ගාන. ඕම වුණා ওই විදිහට ඒක වැදුවා. දැන් සෝතාපන්න කට්ටියට Tamanta පුරුදු කරලා වඩා ගන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙන්නේ. දැන් සෝතාපන්න වෙච්ච කෙනාගේ සෝතාපන්න ඥානය ආයෝජනය කරලා සකෝදාගාමී වෙන්න බැරි වෙලා අපෝසත්. ඒ ප්‍රඥාමදි. එතකොට මාර්ගපණ මොකවත් නැති කෙනාට ඒක බාධා කරලා තියෙනවානේ. ඒක වඩන කමිය උගන්නලානේ. ඒ කමදානේ අනුපාදෙ තේරිච්ච නැති. ඒක සෝතාපන්න කට්ටියට සෝතාපන්න ඥාණයෙන් තේරිච්ච නැති. ඒක පුදුජන කෙනාට තේරුම් කරලා දෙනවා. මොනතරම් දක්ෂද? ඕගලේ හාමුදුරු සෙල්ලම් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඉස්ලික්ස්ව කියලා බුදුහාමුදුරුවෝ කිව්වා උන්වහන්සේ පොතුචල මට්ටමේ හිටියයි කියලා මිනිස්සු දකින්න අගයි. මාර්ගඵලලාභීන්ටවත් තේරෙන්නේ නැති උන්වහන්සේට තේරිලා තියෙනවා. මාර්ගඵලලාභීන්ට කමටන් දීලා තියෙනවා. ඒ කමටන් අපි ඒ නිසා ලාභු දෙන්නේ. ඒ ධර්මය කවුරු කිව්වත් අපි ඒක සම්මාවෙන් ගත්තොත් ඒකාන්ත වශයෙන්ම මාර්ගඵලම් වෙනවා ඒක කියන්න කෙනාගේ නෙමෙයි ධර්මය තථාගත ගෞතමයන් වහන්සේගේ ඒ ධර්මයේ අයිති කෙනා අරියත් වූ සේක. එහෙම නේද? එහෙනම් තථාගතයන් වහන්සේ අරියත් වූ සේක නම් ඒ අත්ත තථාගතයන් වහන්සේගේ ධර්මය නමෝම ප්‍රාප්ත වෙනවා. අපි ඒක තමයි දකින්නේ. මේ පණිවිඩේ රාතන් වහන්සේ නමකගේ කවුද? තථාගත රාතන් වහන්සේ. උන්වහන්සේ නම් පළවෙනි රාතන් වහන්සේ මේ සුබුද සාසනේ. ඒතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තරමයේ පණිවිඩේ කවුරු කිව්වද? පණිවිඩය. එනමකට වඩලා යන්න පුළුවන්. නිකන් අම්බුන අස්වැකින් ටංගල ගමු. දත් බලන්න නැත්තේ මේකස් නෑ. අස්සගේ කකුල් ටිකක් කොරේ ඒවා අදාළ නෑ. කවුරු කිව්වත් ප්‍රශ්න නෑ. පණිවිඩයන් අස්වැකින් ටංගල ගන්නවා. අපිට මේ මානසිකත්වේ නෑ. පණීඩට වඩා එහා හරියට ඉන්නවද හරියට රකින්නවද පිළිවෙත් තියනවද එකතු කරනවද ප්‍රත්‍ය වලට අවු වෙනවද ඒව ඔක්කොම හොයනවා දැන් වෙලා තියෙන ප්‍රශ්නය උන්වහන්සේ රාත් කමක් හදලා ශ්‍රවණය කරන කට්ටිය. ශ්‍රවණේ දේශකයන් වහන්සේ උත්සාහ කරනවා ශ්‍රවණේ කට්ටිය රාත් කරවන්න. ශ්‍රවණේ කරන කට්ටිය උත්සාහ කරනවා දේශකයන් වහන්සේ රාත් වෙන්න. දෙන්නට දෙන උත්සාහ කර කර ඉන්නවා කවුරුත් රාත් වෙන්නේ නැහැ. වරණ කෙනෙක් නැහැ මෙතන. ඇයි අපි උන්වහන්සේ රාත් කරන්න හදනවා උන්වහන්සේ අපි රාත් කරන්න හදනවා කවුරුත් රාත් වෙන්නේ නැහැ. නියම දේ තමයි ඒ ධර්මයේ සාධු කියලා පිළිහරින්න බැලුවම ඉරාත් වෙනවා. අනේ මගේ මහාල මෙච්චර රාත්‍රියට මං ඒ රාත් වෙන්නේ නැත්තේ මට තාම කෙලස් නැහැ උන්වහන්සේ දන්නවනේ Tamange විතර උන්වහන්සේ ලැජ්ජාව වගේ උන්වහන්සේ රාත් වෙනවා බලන්න දෙපැත්තම හරියන්නේ වෙන මොනවාද ප්‍රශ්නයකට තියෙන්නේ මේ සාකච්ඡාව අවසන් කරමු සියලු දෙනාම වැඩ ගන්න සංඝරත්න ආශිර්වාද කරගන්න